ස්වාමින් වහන්සේ දෙවියන්ගේ මරණාසන්න චිත්ත වීතිය මේ අවිරින්මද ඔව් කාමයෙන් පැහැදිලි කර දෙන්න. කාම ලෝකේ එහෙම තමයි. කාමාවචර නේ දිව්‍ය කියලා කියන්නේ කාම ලෝකේනේ. එතකොට මේ ඒ කාම ලෝකේ උපදින අයගේ පහළ වෙන චිත්ත වීති තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. දෙවියන්ට, තිරිසන් සත්වයින්ට ඒ දැන් කාම සුගති සහ කාම දුගති තියෙන කාම දුගති හතරයි പ്രേත ලෝකය අසුර ලෝකය නරකය තිරිසන් ඊට පස්සේ මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක 6 එතකොට ඒ කාම ලෝක 11ම මේ විදිහට තමයි ඇති වෙන්නේ මොකද එතන ෂඩේන්ද්‍රියම ක්‍රියාත්මක නිසා